අපි බොහොම පැහැදිලිව පළාත් පාලන මන්ත්‍රීවරු සහ සියලු දෙනා නොයෙකුත් යෝජනා ගෙනල්ලා තියෙනවා. මේ අවුල විසඳ ගන්න කියන කාරණේ. ඒ වගේම අපි අපේ වැඩපිළිවෙල ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි සූදානම් අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න. අලුත් පක්ෂයකින් ඉදිරියට යන්න අපි බොහොම පැහැදිලිව සූදානම්. ඒක මේ හංගහංග කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ඒක කවද්දකින්ද මන්ද මොකද්ද කියන එක අපි කියන්නේ මේ රටේ ජනතාවට ඉස්සර ඡන්දයක් තියන. පළාත් පාලන මැතිවරණය දැන් අවුරුද්දකට වැඩිය කාලයක් ප්‍රමාද කරනවා. අද පළාත් පාලන නියෝජිතින් පත් කර ගැනීමේ අයිතිය ජනතාවට නැති කරලා. ඒකට කියනවා සීමා නිර්ණය කරලා නැහැ. අරක නෑ මේක නෑ කියලා. හැබැයි මේ වෙනකොට මේ රජය අඩුම තරමේ පළාත් පාලන නියෝජිතයෝ පත් කර ගැනීමේ ජනතාවගේ අයිතියක් නැති කරලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා අහවල් දවසේ මැතිවරණය තියෙනවා කියලා කියන්නේ. එදාට අපි පක්ෂේ නම මොකද්ද? සලකුණ මොකද්ද? නායකයා මහින්ද රාජපක්ෂ ඉතුරු ටික අපි මොකද්ද කියලා කියන්නේ.